හොඳයි ගෞරවනීය සාමින්හංශ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි નિසරණණේ පාත්වන 217 වන භාවනා වැඩසටහනේ ඊළඟ ධර්ම සාකච්ඡා වාරය සඳහා සූදානම් වෙන්නේ. ඉතින් අපිට අදත් ලිඛිත ප්‍රශ්න ටිකක් ලැබිලා තියෙනවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු. අවසරයි ස්වාමින්වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 8ක් තිබෙනවා. හරි. පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස පළමු දින ලොකු ස්වාමින් වහන්සේගෙන් අසන ලද පැනය නැවත වාරයක් විස්තරාත්මකව ලুকু ස්වාමින් වහන්සේගෙන් අසා දැනගන්න සිටිමුත් අද ඒ ඔබ වහන්සේගෙන් දැනගන්න කැමැත්තෙමි. මා වසර 3කට පසු මේ පිම්බීමට ආ දෙවන ගමනයි. එම නිසා හදිසියෙන් ලැබෙන මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමි. පර්යංක භාවනාව ආනාපාන සතිය ස්වාමින් වහන්ස කාලයක සිට ශරීරය තුල පැද්දෙන පෙරලෙන ස්වභාවයද විදුලිය වැනි යමක් සිරුරේ දුවන බවද වැටහි. තවද ඊතා සැහැල්ලුවෙන් උස් පහත් වීමද වරහන් තුල ඒ කියන්නේ උඩක සිටින වාසේ දැනේ. මා එය සැපයක්සේ නොසිතමි. සිත කොතෙක් පිටව ගියද එය වෙන්කොට තබමින් සුපුරුදු ඉරියව්වට එමි. මෙය භාවනාවේදී පමණක් නොව තනි වූ විට කොයි මොහොතේ දැනෙන අතර මේ ගැන දැන ගැනීමට කැමැත්තෙමි. හුස්ම ගන්නා බව දැනගත්තත් එය වැදෙන තැන් වැදෙන තැන් නැත. විටකදී ශරීරයේ රත් වී දහඩියෙන් තෙමී යන අතර මොහොතකින් එය වියලි සීතල බව දැනේ. තවත් වේලාවක මුහුණ කටුවකින් අනින්නාසේ දැනේ. ගරු ස්වාමින් වහන්සේ මේ සියල්ල පහදා දී ඉදිරියට කළ යුතු දේ කුමක්ද කියා පහදා දෙනමින් මෙත් සිතින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. ආනාපාන සතිය යනකොට ඉතින් ඔය වගේ විවිධාකාර මේ සංවේදනාවන් නැත්තම් ප්‍රීතියේ විවිධ අවස්ථාවන්, සුඛයේ විවිධ අවස්ථාවන්, අනිත්‍යත් වේදනාවල විවිධ අවස්ථාවන් මතුවෙනවා. ඉතින් අපි යම් පමණක සමාධිමත් භාවයක් හදාගෙන තියනවා නම් ඒකාග්‍රතාවයක් හදාගෙන තියනවා නම් ආනාපාන සතිය හරහා දැන් අපිට ඊළඟට ඊළඟ අවස්ථාවට යන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ අපි ආනාපාන සතියෙම යන ක්‍රමයකුත් තියෙනවා. ඒක සමහර වෙලාවට මේ ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් වශයෙන් දැන් මේකෙම කියලා තියෙනවා ආනාපාන සතිය කරගෙන හිටියා. ඒක බොහොම සියුම් වුණා. සියුම් වුණාට පස්සේ ඕන නිකන් පාවෙනවා වගේ දැනුණා. දැන් ඒ වගේ මට්ටම් වලදී ඒ දැනෙන යම් පමණක සැප වේදනාව, සුව වේදනාව ඒකත් අපි අර ඊයේත් එක්කෙනෙක් ඒ කතා කළේ ඒ සැප වේදනාවත් අපිට වේදනා ස්වරූපයෙන් බලන්න මේ පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් වෙන්නේ අපිට ඒ සැප වේදනාව ඒක මගේ කරගන්න හදනවා. ඒ තුල ලොකු සතුටක් ඇති කරගන්නවා. ඉතින් එතෙන්දී අපි පැටලෙනවා. මොකද අපි ඊළඟට වේදනාවට කැමැත්තක් ඇති කරගෙන ආසාවක් ඇති කරගෙන ඒ ඔස්සේ යන ගතියක් තියෙන්නේ. එහෙම නැතුව අපිට පුළුවන් නම් වේදනාවක් හටගත්තා ඒක සැප වේදනාවක්. කම්පා වෙනවා වගේ දැනෙනවා. නිය රැල්ලක් ඇවිල්ලා මුළු ඇඟම සම්බාහනය කරගෙන යනවා වගේ දැනෙනවා. නාන ප්‍රකාර යම් පමණක සුඛ වේදනාවක් වෙන්න පුළුවන්. නමුත් ඒකත් මේ මම ආරාධනා කළා ආප එකක් නෙමෙයි. මට ඕන වෙලාවට ආප එකකුත් නෙමෙයි. මං කැමති වෙලාවක් ඉන්න එකකුත් නෙමෙයි. මම බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක ඔන්නක මාව අතහැරලත් යනවා. අන්න වගේ මේ වේදනාව හැසිරෙන ආකාරය එයා මේ මගේ කැමැත්තට අනුව එහෙම නැත්නම් මගේ රුචියට අනුවද මේක වැඩ කරන්නේ නැත්නම් එයාටම ආවේනික රටාවකට දා වැඩ කරන්නේ කියලා මේවා නැවත නැවත දකින්න දකින්න අපිට මේ වේදනාව කෙරෙහි ඇති වෙන්නේ වෙනත් ආකල්පයක්. අපි ගාව තියෙන අර මම මගේ කරගත්ත සැප සැපේ ඔස්සේ දුවන ආකල්පයේ වෙනුවට වෙනත් ආකල්පයක් අපේ හිතේ ඇති වෙන්නේ. ඒ නිසා දැනට ඔය يعني දැනලා තියෙන ටික නිවැරදි හොඳයි වරදක් නැහැ. දැන් තවත් මේකේ يعني ඊට පස්සේ අපි හිතමු ආනාපානය ඔස්සේ යම් දුරක් ගියාට පස්සේ සම්පූර්ණයෙන්ම යම් යම් තැන්වල ඔන්න වේදනාවන් මතුවෙනවා. මතුවෙනවා නම් ඒවා පරීක්ෂා කරන්න. කිසි වැරද්දක් නැහැ. يعني දැනට අපි එක්තන يعني මේ වාඩි වෙච්ච ගමන් බලන බැලීමක් නෙමෙයි මේ තියෙන්නේ. ආනාපාන සතියෙන් ටිකක් දුර ගිහිල්ලා ඒ හැදිච්ච හිත ඒකාග්‍රතාවය දැන් අපිට යොදවන්න පුළුවන් ආයුධයක් වගේ. දැන් ආයුධය හොඳට මොහත් වෙලා තියෙන්නේ. ඒ මොහත් වෙච්ච හිත, සතිමත් වෙච්ච හිත, ඒකාග්‍ර වෙච්ච හිත තමයි දැන් අපි මේ নানা ප්‍රකාර වේදනාවන් නිරීක්ෂණය කරන්න පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි ක්‍රමානුකූලව කායානුපස්සනාවෙන් වේදනානුපස්සනාවට මාරු වීමක් වෙන්නේ. බැරි වෙලාවත් මේක කරන්න ගියාම හිත විසිරෙනවා නම් ඔන්න ආයෙත් ආනාපාන සතියට ගිහිලා ආයෙ පොඩ්ඩක් හදාගන්නත් පුළුවන්. හදාගත්තා ආයෙත් මේ වැඩේට බැස්සා. ඒ නිසා කරලා තියෙන විදිය හොඳයි. මේකේ ඒ තරම්නම් ගැටලු සහගත ස්වභාවයක් නැහැ. ඉදිරිපත් කරන කෙනාට තව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉස්සරහට එන්න. එහෙම නැත්නම් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. අපි ඊළඟට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා මූලික කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම බලමි. මා දිගු කාලයක සිට භාවනා කරමි. මට තියෙන ප්‍රශ්නය නම් මෑතක සිට පර්යංකයේ ඉඳගත් පටන් සිතුවිලි වැල නොකැඩී එයි. මුලදී සතිය සතිය වැඩි පිම්බීම හැකිලිම නැති වී යයි. අරමුණ කෙටි වී චංචල කම්පන වැగిරෙන ස්වභාවය සියල්ල ඇති වුනි. මෑතක සිට භාවනාව එපා වී ඇති අයුරු දැනේ. කොයිතරම් වීරය කළත් ඉඳගත් විගස සිතුවිලි එන්නට පටන් ගනි. මුලදී පර්යංකයේ පැය එකහමාරක් පමණ හිඳිමි. දැන් විනාඩි 45ක් පමණයි ඉන්නට පුළුවන්. ඒ කාලය තුල සිතුවිලි වැල නොකැඩී එයි. මට කලකිරී ඇති ස්වභාවය දැනේ. ගරු ස්වාමින් වහන්ස මා ගැන අනුකම්පා කර මාගේ භාවනාව දියුණු කර ගැනීමට උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මෙතන නම් ඇත්තටම පිරිහීමක් නෙමෙයි තියෙන්නේ. අපි හිතුවොත් ආනාපාන සතිය සම්පූර්ණයෙන්ම මේ සිතුවිලි සමනය කරන එකමයි දිගටම වෙන්නේ කියලා එහෙම වෙන්නේ නැහැ. කියන්නේ අම්මට්ටමක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඇතුලේ තියෙනවා එක්තරා ආන්දමක يعني ඇතුලේ තියෙන යම්කිසි චිත්ත ස්වභාවයන් මතු මේ යටපත් වෙලා තියෙන දේවල් අවදි වෙන ගතියක් තියෙනවා. අපි ආනාපාන සතියෙන් හොඳට සංසිඳින්නගෙන යනවා. පියවරෙන් පියවර තැම්පත් වෙන භාවයක් තියෙනවා. ඒ යම් පමනකට තැම්පත් වුණාට පස්සේ ඔන්න නිකන් ඇවිස්සුනා වගේ වෙනවා. වැල නොකැඩී සිතුවිලි එන්න පටන් ගන්නවා. එතන තියෙන්නේ ඇත්තම හරි විසුද්ධියක් තියෙන්නේ. අර අපි තුමු විරේචනයක් අපි ගත්තාම විරේච විරේක බෙහෙතක් බිව්වහම අතේ මේක විරේක වුණාම තමයි ඒකේ යම් පමණක සාන්තියක් තියෙන්නේ යම් පමණක සුවතාවයක් තියෙන්නේ අන්න ඒ වගේ භාවනාවේදී අපි හිත යම් පමණකට සමනය වුණාට පස්සේ මේ වගේ මම මේ මේ කියන්නේ හිත පිට යාම කියන එක නෙමෙයි ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මුල් අවස්ථාවේදී ආධුනික මට්ටමේදී ආනාපානයේ හිත තියන්න ගියාම හිත පිට යනවා ඒක නෙමෙයි මේ කතා කරන්නේ හොඳට පියවරෙන් පියවර සමනය වෙමින් තැම්පත් වෙමින් ඒකාග්‍ර වෙමින් ආවා ඒ අම්මා අවස්ථාවට ආවට පස්සේ ඔන්න වැල නොකඩී එන්න පටන් ගන්නවා. මෙතෙන්දී ඒ එකක්වත් ඕන්ට වඩා ඇඟිලි ගහලා මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලන්න යන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් අර ඒ එන සිතුවිලි දාමයෙන් අයින් වෙලා සිතුවිලි වැලෙන් අයින් වෙලා අපිට පොඩ්ඩක් එළියට වෙලා බලන් ඉන්නයි තියෙන්නේ. හරියට නිකන් අර මේ පිටණියකට දරුවෝ එක්කන් ගිහිල්ලා ඒ දරුවන්ට සෙල්ලම් කරන්න දීලා ඒ දිහා බලාගෙන ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ දැන් මේ নানা ප්‍රකාර සිතුවිලි එනවා මේවා සමහරලාට අපිට අදාළත්වයක් ඇත්තෙත් නෑ මතකයක් ඇත්තෙත් නෑ කොයි කාලේ මේ දැකපු දේවල්ද කියපු දේවල්ද කියලා එහෙම කිසිම දෙයක් මතකයකුත් නෑ මොනවදෝ සිතුවිලි ටිකක් එනවා ඉතින් ඒ ටික අපි බොහොම මධ්‍යස්තව විඳලා ගන්න වෙනවා කියන්නේ මෙතෙන්දී අපි ආනාපානට හිත දාන්න අවශ්‍යත් නැහැ, කයට හිත දාන්න අවශ්‍යත් නැහැ. අපිට තියෙන්නේ අර හුදු මධ්‍යස්ථතාවයක ඉඳලා මේ එන සිතුවිලි ටික ඔහේ යන්න දෙන්න විතරයි තියෙන්නේ. ඒ ටික ඒ ගිය පම කියන්නේ අපි අපි තුල ඒ ආකල්පය තමයි මේ ඊටම වැදගත් වෙන්නේ. අපි පවත්වන්න ඕන එක්තරා අන්දමක ආකල්පයක්. මේක කෙරෙහි ද්වේෂයක් ඇති කරගන්නත් එපා. මේ මොන කරදරයක්ද කෙලවරක් නැන්නේ සිතුවිලි එනවානේ කියලා ද්වේෂයක් ඇති කරගන්නත් එපා. මේක එන සිතුවිලි බලන්න ගිහිල්ලා ඇතුලේ තියෙන රාග ද්වේෂ මෝහයන්ට දැන් පැටලෙන්න යන්නත් එපා. ඒ වෙනුවට මේ කොහේදෝ යන සිතුවිලි ටිකක් එනවා. මේක මගේ සිතුවිලි දෙකක් නෙමෙයි. මේක මම නෙමෙයි. මේ ඇවිල්ලා මේ හුදු තැම්පත් වෙලා තිබිච්ච මොනවදෝ සිතුවිලි ටිකක්. ඒ ටික අර වගේ ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඕක සුද්ධ වුණාට පස්සේ හිත තැම්පත් වෙන තැම්පත් වීම අර කලින් අපි අත්දැකපු තැම්පත් වීමට වඩා බොහොම ගැඹුරුයි. ඒ නිසා අපි තුල සෑහෙන්න ඉවසීමක් තියෙන්න ඕනේ මේ එළියට යන මේ කුණු ටික. නැත්තම් මේ එළියට යන සුද්ධ වීම, එළියේ මේ ඇති වෙන මේ එක්තරාන්දම මේ විරේචනය වෙනකන් අපි පොඩ්ඩක් ඉවසගෙන ඉන්න තමයි අපි මෙතෙන්දී කරන්න තියෙන්නේ. ඒ හැර අපි මෙතෙන්දී ඕන්ට වඩා මේ ආයිත් මේක මේ බලෙන් නවත්තන්න ගියොත් මේක හිර කරන්න ගියොත් අර වෙන්න කියන්නේ අපේ මානසික වශයෙන් මෙතන සිද්ධ වෙන මේ විරේචනය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් මෙතෙන්දී පොඩ්ඩක් ඉවසගෙන ඉන්න දවස් කීපයක් යාවි හැබැයි. එක දවසින් මේක අවසන් වෙන එකක් නැහැ. හැමතිස්සෙම ගාන්ට පියවරෙන් පියවර එන්න. ආනාපානය හොඳට බලනවා. බලලා ඔන්න හිත ටික ටික ටික තැම්පත් වෙනවා. කලින් හිත පොඩ්ඩක් පිට ගියා. නමුත් දැන් ඔන්න තැම්පත් වෙගෙන ආවා. ඔන්න දැන් සමනය වුණා. සමන වුණාට පස්සේ ඔන්න ආයෙත් මේ සිද්ධිය සිද්ධ වෙන්න ගන්නවා. ඕ ගාලා සිතුවිලි එනවා. අපිට තියෙන්නේ ඔහේ ආපුදින් ප්‍රශ්නයක් නැහැ. මේක මේ හොඳක් මේ සිද්ධ වෙන්නේ කියලා මේකත් එක ගැටෙන්න යන්න නැතුව පැත්තකට වෙලා පොඩ්ඩක් ඔහේ හිතට ඒ සිතුවිලි ටික ඔහේ යන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ඊළඟ පරයන්කෙදිත් ඒ විදිහටම කරනවා. මෙහෙම මෙහෙම කරන්න කරන්න මේ සිතුවිලි එළියට ගිහිල්ලා ගිහිල්ලා මේ ටික ගිහිල්ලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම සමනවීමක් එනවා. එතෙක් පොඩ්ඩක් ඉවසීමෙන් යන්නයි තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම බොහෝ කලක් භාවනාව කරන අයෙක්මි. යටිපතුල් පොළවට තබන විට සතිය පවත්වමින් සක්මන මත ගමන් කළෙමි. වම් කකුල තබන විට වමද ඊළඟට දකුණු කකුල තබන විට දකුණ ලෙසද සතිමත්ව ගමන් කළෙමි. ටික වේලාවකින් දකුණ වම අතහැරි කකුලේ ගමන් පතයද තබන අයුරුද සතියෙන් දැනගෙන යමි. සිත පිට යෑම ඊටාම අඩුය. හැමදාම ලියන ආකාරයේ පයේ ස්පර්ශයේ විවිධ ආකාරයට දැනේ. එකම අඩියක්වත් අනෙකට සමාන නැත. ලනුපැදුරේ යන නිසා සාමාන්‍යයෙන් තෙරපෙන ආකාරය වැලිමලුවට වඩා ඒකාකාරී බවක් ඇත. ශබ්දවලට හිත යෑම නැති තරම්ය. එහෙත් රිලවෙක් වහලයකට පනින විට වගේ ලොකු ශබ්ද ඇසුණත් ඇසුණා එතනින් ඉවරයි. සක්මන මට හොඳයි. සමාවන සක්මන මට හොඳ බව වැටහෙන්නේ හිත අතන මෙතන අතීත අනාගත දේට දිවීම ක්‍රම ක්‍රමයෙන් අඩුවන බවක් එවැන්නක් මතු උවද වහාම පාදයට සතිය පැමිණෙන බවත් ඒහා එකවර ගමනක් වරහන් තුල සතිය සහ කකුලේ පතුල යන බවත් වැටහෙන බැවිනි පර්යංක භාවනාව වම් පොඩ්ඩක් අපේ දැන් ඔය මට්ටමට ඇවිල්ලා තියෙනවා නම් දැන් පොඩ්ඩක් මේ يعني මේ හැම දෙයක්ම අපි දැන් තද ගතියක් දැනෙනවා හැබැයි ඒක මුලින් තිබුණ නැති තද ගතියක්. මොන තද ගතියක් දැන් දැනුණා හටගත්තා ඊට පස්සේ සුළු මොහොතකින් ඒක නැතිලා ගියා. ඔන්න දැන් ඊළඟ පාදේ. ඔන්න තව තද ගතියක් දැනෙනවා. ඒකත් හටගත්තා. පොඩි වෙනසක් වුණා. ඔන්න නැතිලා ගියා. ඊළඟට අපි හිතමු ඔන්න රළු ගතියක් දැනෙනවා. ඒකත් Tamanට කලින් දැනෙච්ච නැති රළු ගතියක්. ඔන්න දැන් ඒක හටගත්තා, පටන් ගත්තා. සුළු මොහොතයි, සුළු කාලයයි ඒකත් නැතිලා ගියා. පොඩ්ඩක් අර මේ ටික වෙන් කරලා මේ විවිධාකාර ලක්ෂණ තියෙනවා. තද ගතියක් කියලා දෙයක් ස්වභාවයක් තියෙනවා. රළු ගතියක් කියලා ස්වභාවයක් තියෙනවා. නැත්නම් උණුසුමක් කියලා ස්වභාවයක් තියෙනවා. මේ හැම එකකම පොඩ්ඩක් දැන් අර වෙන් කරගෙන මේ හැම එකක්ම කොහොමද පටන් ගන්නෙ අයින් වෙලා යන්නේ කොහොමද? නැති වෙලා යන්නේ කොහොමද? ඊළඟේ කොහොමද පටන් ගන්නෙ නැති වෙලා යන්නේ කොහොමද? ඊළඟේ කොහොමද පටන් ගන්නෙ නැති වෙලා යන්නේ කොහොමද කියලා දැන් පොඩ්ඩක් ඒකත් බලන්න උත්සාහත් වෙන්න. පර්යංක භාවනාව වම් අතේ වේදනාව පර්යංකයේදී ඊටා තදින් දැනෙනවා. කෙසේ වෙතත් වම් අත ඔසවා අනිත් අතින් අල්ලාගෙන භාවනා කරන විට කිසියම් පහසුවක් වේදනාවේ විරාමයක් ඉඳහිට ඇවිත් නැවතත් මතුවෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ වේදනාව මට මෙවර වැඩමුළුවට ඒමට දින 10කට පමණ කලින් ඇති වූවකි. එය හටගත්තේ භාවනාවක යෙදී සිටින විට නොවේ. ඒ නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්ෙමි. මට දැනගන්න අවශ්‍ය වන්නේ භාවනාවේ යෙදී සිටිනා විට හටගත්තේ නැති රෝගී තත්වයක් උඩ තියෙන වේදනාවක් මිනිහි කිරීමෙන් භාවනාවත් දියුණු වෙයිද යන්නය. බෙල්ල Tamanම කපාගත්. ගලක් අරන් දනහි සන්ධියේ ඇට කඩාගත්. උලක් උඩ තබා මරණ දඬුවමට ලක් වූ භික්ෂූන් වහන්සේලා තුන් නමක් මාර්ගඵල නිවන් මරණයට පෙර ලැබූ බව අසා ඇත්තෙමි. මට හිතෙන්නේ පර්යංකයේදීම අලුතෙන් හටගත් වේදනාවක් නොවුනත් මෙයත් හැකිතරම් මෙනෙහි කළොත් හෝ විමසුම් නුවණින් බලා සිටියහොත් භාවනාවේ ඉස්සරහට ඉස්සරහට යයි කියාය. මා නොදන්නා නමුත් ඔබ වහන්සේලාගෙන්මයි මෙවන් දේ සැක නොහැර දැනගත හැකිවන්නේ. ඒ නිසා ඔබ වහන්සේගේ දෙපා පසඟ පිහිටුවා වැඳ නමස්කාර කරමින් ඉල්ලා සිටින්නේ මට කමඨහන සුද්ධ කර කලයුත්ත කරුණාවෙන් පැහැදිලි කර දෙන ලෙසටයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් ප්‍රාර්ථනා කරමි. හොඳයි මේ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් අපි කියන්නේ මේ භාවනාව නිසා වේදනාවක් එනවා කියන්න බෑ. මේ භාවනා කරන වෙලාවේදී අපි තුමු භාවනා පටන් ගන්න කලින් වේදනාවක් තිබුණ නැහැ. භාවනාව වුණා අපි කරගෙන යද්දී ඔන්න වේදනාවක් මතුණා. ඒක බලනවා. ඉතින් ඒක එක අවස්ථාවක්. නමුත් අපි හිතමු අපේ යම්කිසි රෝග ලක්ෂණයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, පාදේ තුවාලයක් තියෙනවා, ඔක රිදුම් කැක්කුම් දෙනවා. ඒක මේ භාවනාවට අදාළ දෙයක් නෙමෙයිනේ. නමුත් භාවනාවෙන් ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. භාවනාවේදී හැබැයි ඔක තීව්‍රව දැනෙනවා. අපි අනිකුත් වැඩ කටයුතු කර කර ඉඳද්දි දැනෙන දැනීමට වඩා බොහොම තීව්‍රව හැබැයි දැනෙනවා භවනාවෙන් හොඳට හිත එකඟ කරලා එතන දිහා බැලුවාම. හැබැයි ඒකම තමයි ප්‍රයෝජනට ගන්නත් තියෙන්නේ. ඒ කියන්නේ වේදනාව දැන් ඇත්තටම කියන්නේ විවිධාකාර පැති තව ටිකක් සොයා ගන්නා සුළුව, තව ටිකක් විමසන සුළුව බලන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දෙනවා. ඒ කියන්නේ බොහොම ඒක අපි මෙහෙම මුලින් සරලව පටන් ගමු. අපි හිතමු දැන් බොහොම නිශ්චල ජලාශයකට අපි තුමු එක වැහි බින්දුවක් වැටෙනවා. වැහි බින්දුවක් වැටුනහම ඒ වැහි බින්දුව වැටීමත් එක්ක ජල බුබුලක් හට අරගෙන බිඳලා යනවා. හිතන්න ඊළඟට ආයෙත් තව වැහි බින්දුවක් වැටෙනවා. ආයෙත් ඒකෙන් ජල බුබුලක් හට අරගෙන බිඳලා යනවා. හිතන්න දැන් ඔන්න වැහි බින්දු කීපයක් වැටෙනවා. ඒකට එක තැන් කීපයක ඒතර වැහි බින්දු කීපයක් වැටෙනවා. එතන එතන ජල බුබුලු හට අරගෙන බිඳලා යනවා. දැන් හිතන්න වේගෙන් වහිනවා. මේකෙන් වහිනකොට හැම තැනම දැන් ඔන්න එක එක තැන්වල අර වගේ ජල බුබුලු හට ගන්නවා බිඳලා යනවා. ජල බුබුලු හට ගන්නවා බිඳලා යනවා. ජල බුබුලු හට ගන්නවා බිඳලා යනවා. ඉතින් අන්නේ වගේ උපමාවක් තමයි අපිට මේ බුදුරජාන් වහන්සේ වේදනාව සම්බන්ධයෙන් දෙන්නේ. මේකේ ඇත්තම හරි ගැඹුරක් තියෙනවා. හැබැයි ඒ මට්ටමක් අපිට එකපාරට වැටහෙන්නේ නැහැ. අපි මේක මගේ වේදනාව, මේක දුක් වේදනාවක්, ඇයි මේක නැති වෙන්නේ නැත්තේ මම මෙච්චර බලනවා මේක ගියේ නෑනේ තාම කියලා. එහෙම ආකල්පයකින් අපි බලනවා නම් මේ මේ ගැඹුරට එන්න බෑ. අපි බලන්න ඕනේ මෙතන වේදනා ස්වභාවයක් තියෙනවා. මේක මේ මොකද්දෝ හේතුන් නිසාලු හටගන්නේ මමත් බලන්න ඕනේ මොකද්ද තියෙන්නේ. අන්න ඒ වගේ අර සොයනාසුළු ආකල්පයකින් බලනවා. හිතන්නේ අම්ම අවස්ථාවක අපි එනවා කියලා තැනකට මේ වේදනාව තියෙන්නේ කොහෙද කියලා දැන් අපිට අමතකයි. හිතමු අපි මුලින් අපිට තේරුණා ඔන්න ධන හිසේ තමයි දැන් වේදනාව තියෙන්නේ කියලා. ඔන්න අපි එතන යොමු කළා හිත. ඒක දැන් බලබලා ඉන්නවා. බලබලා ඉඳද්දි හොඳට අපි මේකේ බැලීමේ ඒ තුලම নিমগ্ন වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ආ මේ මේ ධන හිසේය මේක තියෙන්නේ කියන එක දැන් අපෙන් ගිලිහිලා. ඒ වෙනුවට දැන් අපි මුළු ලෝකෙම අපිට අතහැරිලා දැන් කොහේදෝ මන්ද වේදනාවක් දැනෙනවා දැනෙන්නෙත් එච්චරයි වෙන මොකක්වත් දැනෙන්නෙත් නැහැ. ඒ වේදනාව අපි හොඳට සමීපව නිරීක්ෂණය කරනවා. මුහුණට මුහුණ බලාගෙන උත නිරීක්ෂණය කරනවා. අන්නේ බඳු මට්ටමකදී තමයි උපරිම මට්ටමකින් පිරිසුදු මට්ටමකින් වේදනාව ප්‍රසනාවක් වෙන්නේ. එතෙන්දී අපිට ඒ බඳු මට්ටමකට එන්න පුළුවන් නම් අන්න බලන්න පුළුවන් මේක කොහොමද පටන් ගැනීම තියෙන්නේ. මෙතන තනි වේදනාවක්ද තියෙන්නේ. අර බුදුරජාණන් වහන්සේ පෙන්නනේ උපමාවට කිට්ටු වෙන මට්ටමේ ස්වභාවයද එතන තියෙන්නේ. තනි වේදනාවක් නැතුව වේදනාව අපිටම පටන් ගන්නකොටන් තියෙන නිකන් තනි වේදනාවක් වගේ. නමුත් හිතන්න අපි හිත හොඳට සියුම් කළා ඒකාග්‍ර කළා බලනකොට සාමාන්‍ය මේක කැඩලා බිඳලා යන්න පුළුවන්. තනි වේදනාව නෙමෙයි දැන් වේදනාව ඔන්න හතරක් පහක් වෙලා. ඒ හතරක් පහක්ම එක එක තැන්වල තියෙන. එක තැනක නෙමෙයි. එකක් ඔන්න පටන් ගත්තා ඒක නැතිලා ගියා. ආයි තව තැනක ඔන්න වේදනාව පටන් ගත්තා ඒක නැතිලා. මේ ආසන්නේ හැබැයි. තව එකක් පටන් ගත්තා ඒක නැතිලා ගියා. තව එකක් පටන් ගත්තා ඒකත් නැතිලා ගියා. ওই විදිහට අන්න අපි හොඳට දැන් සමීපව බලනවා. අන්න ඒ එක එක වේදනාවක් අපිට දැක ගන්න පුළුවන් නම් ඒ එක එක වේදනාවක හට ගැනීම, ඒ එක එක වේදනාවක නැති වී යාම දැක ගන්න පුළුවන් නම් ඊටාම සූක්ෂම මට්ටමින් විපස්සනාවක් වෙනවා. හොඳ වේදනාවට පසනාවක් වෙනවා. ඒ එක එකක් දිහා බලනීම තුල ඒ හොඳට කියන්නේ පැහැදිලිව දැකීම තුල සම්පජඤ්ඤය දියුණු වෙනවා. දැන් ඔය ධම්මවිචේ සම්බොජ්ජංගය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචයති පරිවිමංසං ආපජ්ජති කියලා. ඒ කියන්නේ කොහොමද මේ ධම්ම විචය කියන එක දිනු වෙන්නේ? මොකක් හෝ ධර්මතාවයක් තියෙනවා මේක ධාතු ලක්ෂණයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, නැත්නම් ආස්වාස ප්‍රස්වාසයක් වෙන්න පුළුවන්, හිතේ හැට ගන්නා සිතුවිල්ලක් වෙන්න පුළුවන්. මේ දේ දිහා නිකන් විමසන සුළුව බලනවා. සොයනා සුළුව බලනවා. විමර්ශනය කරන ස්වරූපයෙන් බලනවා. අන්නේ බොහොම හැබැයි මේ බලන්නේ කතා කරන මනසකින් නෙමෙයි. කියන්නේ කියවන මනසක් අපි ගාව තියෙනවනේ අරවයි මෙහෙමයි කිය කතන්දරක කියන මනසක් තියෙන එහෙම එකක් නැහැ. දැන් තියෙන බොහොම නිශ්ශබ්ද මනසක්. දැන් අපි රහස් පරීක්ෂකේ කොරෙක් අල්ලන්න යන්නේ කියෝ කියෝ නෙමෙයිනේ. ඉන්නෝනේ බොහොම අවධානයෙන් ඉන්නෝනේ බින්දුවක්ක සද්ද නොකර. අන්න ඒ වගේ තමයි අපේ මනසක් තියෙන්නේ. කිසිම සද්දයක් නැහැ. හරිම නිශ්ශබ්ද මනසක්. හැබැයි හොඳට ඇහැ ගහගෙන බලාගෙන ඉන්නේ. අන්න වගේ ආකල්පයකින් අන්න බඳු හිතක් හදාගෙන මේ වේදාව නිරීක්ෂණය කරනවා නම් අන්න එතන තමයි හොඳ විපස්සනාවක් වෙන්නේ. නිසා يعني ඔය වේදනාව රෝගයකින් පහළ වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක අපිට භවනාවට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒ හින්දා දිගට කරගෙන යන්න. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස මා යටිපතුලට දැනෙන තද ගතිය දෙස බලා සක්මන් කරමි. සක්මනේදී සතිය පැවැත්වීමට එක දිගට බාධා වන වැලක් මෙන් සිතුවිලි ඇවිත් සංකාර වන බව දුටුවෙමි. එවිට මා පර්යංකයේ වාඩි වී අදාළ වදදුන් අරමුණගෙන මාගෙම්ම විමසුවෙමි. මේ අරමුණ වදයක්ද? ඔව්. මේ කතන්දර වැල්වල හේතුව මොකක්ද? සමාවන්න මේ කතන්දර වැල්වල මූල හේතුව මොකක්ද? කනට ඇහුණු ශබ්දයක්. දැන් ඒ ටික තියෙනවද? නැහැ. එහෙනම් ඒ ශබ්දය ඇහුණ අවස්ථාවේම එය දුටුවේ නැති නිසා මෙය ඌ බවත් දැන් එය දුටුව බවත් හඳුනා ගත්ෙමි. මෙසේ සක්මණේ පර්යංකයේ හෝ එදිනෙදා හිතට වදයක් බව දැනෙන ගැටලුවගෙන මා විමසමි. එමගින් ඒ අවස්ථාවේ ගැටලුවෙන් මිදී සැහැල්ලුවක් ලැබේ. මාහට දැනගැනීමට අවශ්‍ය මෙය කර්ම නිරෝධයට සම්බන්ධද නැතිනම් සිතා ගැනීමක්ද මා උපදේශක් බලාපොරොත්තු වෙමි. කතා කිරීමට ලැබුණොත් කතා කිරීමට කැමැතියි. ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. තෙරුවන් සරණයි. අපිත් කැමතියි කතා කරන්න. මේ ඒ කියන්නේ කර්ම නිරෝධය කියන එක එක එක එක කියන්නේ අපිට එකපාරටම මේ කතා කරන්න අමාරුයි. ඒක දැන් ඔය ඇතම් සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ කතා කරන උදාහරණයක් වශයෙන් ඔය තණ්හක්කේ සූත්‍රයේදී එහෙම කියන්නේ කොහොමද ක්‍රමානුකූලව තණ්හාව ඡේ වීම හරහා කර්මයන් ඡේ වෙන්නේ. කර්මයේ ඡය වීම හරහා දුක ඡය වෙන්නේ කොහොමද? ඒ වගේ මේ අතර තියෙන එක්තරා අන්දමක මේ අවස්ථා සම්බන්ධයක් තියෙනවා. නිකන් හේතුඵල සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඉතින් එකපාරට දැන් උතන අපි අපි මේ කර්මයේ ඡය කරන අන්දමකින් නැත්නම් කර්මයේ ඡය කිරීමේ පරමාර්ථයකින් භවනා කරනවා කියලා ගත්තොත් අපිට පැටලෙනවා. මොකද අපි දන්නේ නැහැනේ මේ තාව කොච්චර කර්ම තියෙනවද? තව ගෙවිච්ච කර්ම කොච්චර කොච්චර කර්ම ගෙවිලා තියෙනවද? තව ගෙවන්න කොච්චර තියෙනවද? එහෙම එකක් බුදුහාඳුරෝ මේ මට්ටමකින් නෙමෙයි දාන්නේ. මේ පැත්තකින් නෙමෙයි දාන්නේ. මොකද බුද්ධ කාලයේදී ඒ කියන්නේ කර්මය ශය කරන අදහසකින් ඉදිරිපත් වෙච්ච යම් යම් ආගම් තිබිලා තියෙනවා. යම් යම් බ්‍රාහ්මණයෝ මේ බ්‍රාහ්මණයෝ උදේම ගිහිල්ලා මේ හීතල වතුරේ ගිලිලා ඔන්න ඉන්නවලු මේ කර්මය ශය කරන්න කියලා. එහෙම නැත්නම් ගිනි මැල හතරක් වටේට ගහගෙන මේ ගිනි මත් දහනේ. ඒ කියන්නේ ඉරේලියෙන් මේ මේ දාඩිය දාගෙන වටේට ගිනි මැලත් මේ වටේ ගහගෙන ඉන්නවලු මැද්දට වෙලා මේ කර්මේශය කරන්න කියලා. ඉතින් බුදුහාමුදුර අහනවා දැන් මේ විවිධාකාර ක්‍රම හරහා දැන් කොච්චර කර්ම ගෙවිලා තියෙනවද? කියන්න උත්තර නැහැ. තව කොච්චර ගෙවන්න තියෙනවද? ඒත් කියන්න උත්තර නැහැ. බුදුහාමුදුර පෙන්වන්නේ බඳු මාර්ගයක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ ඊට වඩා හාත්පසින්ම හේතුඵල ධමයක් මත පදනම් වෙච්ච මාර්ගයක් පෙන්වන්නේ. එතෙන්දී අපි ඒ කියන්නේ කර්මය ගෙවෙන එක නැත්නම් කර්මය රැස් නොවන විදිහට අලුතෙන් නව කර්ම රැස් නොවන විදිහේ ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා. ඒක තමයි විපස්සනාව හරහා ටික ටික අපිට මේ දැනගන්න නැත්නම් පුරුදු වෙන්න හම්බ වෙන්නේ. හැබැයි ඊට මෙහා ඉතින් අපි يعني ප්‍රතිපදාව මේ පුරුදු වෙන්න ඕනේ. ප්‍රතිපදාවට අපි යොමු වෙන්න ඕනේ. ඒකට උමනා කරන හැකියාවන් අපි තුල හදා ගන්න ඕනේ. අපි තුල සතියක් දියුණු කරගන්න, ප්‍රඥාවක් දියුණු කරගන්න අවශ්‍යයි. ඒකේ වම් වර්ධනය වෙන මට්ටමකදී තමයි අපි ඉගෙන ගන්නේ කොහොමද මේ අලුතෙන් කර්ම රැස් නොවෙන්න කටයුතු කරන්නේ. අන්න ඒ පාරකයකදී තමයි අලුතෙන් කර්ම රැස් වෙන්නෙත් නැහැ. අන්න ටික ටික අර පරණ බරපතල කර්ම එහෙම නැත්නම් නැවත ඉපදීමක් දක්වා යන එහෙම නැත්නම් අපාගත වෙන මට්ටමක කර්ම ගෙවෙන මට්ටමක් කර්ම කර්ම නොකරන මට්ටමක් දක්වා ඉතින් ටික ටික බුදුරජාන් වහන්සේ අපිව අරගෙන යන්නේ. ඉතින් මම දන්නේ මේ ප්‍රතිතුර ප්‍රමාණවත්ද කියලා එහෙම නැත්නම් ඉතින් අපි කැමැති කතා කරන්න. මම හිතනවා ප්‍රමාණවත් කියලා එන්න හරි. දැන් කොච්චර තව කර්ම තියනවද? <laughs> අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කාලෙකින් නම් භාවනා කරනවා. හ්ම්. සක්ම ප්‍රධානව. ඒ දැනගන්න ඕනේ දැන් අර සමහරක් සමහරක් වෙලාවට මේ සතිය තුල ඉන්න වෙලාවට ඕක වෙනවා. මොකද්ද වෙන්නේ? දැන් අරමුණ ප්‍රබලව සමහරක් දැන් සමහර පටන් ගැනීමේදී සක්මණේ ඔහේ අරමුණු වෙනවා. ඒක දකින්නමයි සතියට ගන්න. ඔහොමම යනවා. ඒත් සමහරක් වෙලාවට දැන් ටිකක් ඒක සමාධිය වගේ ටිකක් සක්මණේ තියෙන්න ඕනේ. එතකොට එක්කොත් දැන් ටිකක් දැන් එක එක එක දිගට එක දිගට වැල වගේ ඒකම ඔස්සේ දැන් මොකක් හරි අරමුණක් අරගෙන ඒක ඔස්සේ ඒක ඔස්සේ ඇවිලා බදකාරී ස්වභාවයක් දැනෙනවා නම් මං හිමීට ඒක අරගෙන විමසනවා. හ්ම් ඒ විමසනකොට ඇතුලේ පටන් ගැනීම හේතුව පේනවා මේ මේ නිසා වුණා කියලා. හරි ඒ ඒ කියන්නේ මේ විමසීම හරහා ඒ විතර්ක ස්වභාවයේ සමනවීමක් වෙනවනම් හොඳයි. ඔව් එහෙමයි. හරි. ඒක තමයි අපි අරමුණ වෙන්නේ. ඊට පස්සේ දැන් ඒ නිසා ඉච්චර වෙලාවක් ආපු ටික ඔක්කොම නැති වෙලා යනවා. හොඳයි. හොඳයි. හැබැයි මේ ආයි දැන් එනකොට ආයි දැන් ඒක ඒ වෙලේ මේ දකින්න වෙලේ දැක් දැන් යම් වෙලාවක නොදැකපු නිසා ආවේ. හරි. දැන් ඒක දකින්න වෙලේ එතන ගැටලුව විසඳනවා වගේ වෙනවා. හරි. එහෙම නොවන අවස්ථාත් තියෙනවා. හැම වෙලෙම මේ වගේ ගතිය තියෙනවා. මට දැනගන්න නිකන් සිතීමක්ද ඒ කරකට අතාලද නෑ එතින් යොතින් තනිකර ඉතින් යෝනිසෝමනසිකාරයක් නෙවෙන්නේ. අපි ඒ කියන්නේ මෙතන සකස් කිරීමක් සිද්ධ වෙනවා. අපි නිකන් ගොතන ගතියක් තියෙනවා. අපිම විමසලා බලනවා ඇයි මේ ගොතන්නේ? මම මේ රූපයක් දැක්කා. ඇයි මම මේ රූපය සංස්කරණය කරන්නේ? කියලා අර තමන්ම මේ පොඩ්ඩක් ආපස්සට ඇවිල්ලා මේකේ මූල හේතුව මේ කතන්දරයේ ගෙතෙන පැත්ත වෙනුවට කතන්දරේ පටන් ගන්න පැත්තක් ගැන අපි බලනවා. ඒ කියන්නේ ඒකනේ යෝනිසෝමනසිකාරය කියන්නේ ප්‍රභවයට යනවා. මූලයට යනවා. එතකොට අන්න තේරෙනවා මේ පුංචි සංඥාවකින් පටන් ගන්න තියෙන්නේ. මේ සුළු දෙයකින් පටන් ගන්න තියෙන්නේ. මේක මේ තරම් සැලකිය යුතු දෙයක් නෙමෙයි කියලා අන්න අපිටම තේරෙනවා. තේරුණාට පස්සේ ඉතින් අන්න එයාට එතකොට අර ශක්තිය නැහැ තව තව අපිව මුලා කරන්න. එතකොට අන්න එයා බොඳ වෙලා යනවා. ඉතින් අන්න පටන් ගත්ත ප්‍රපංචය සමන වෙන්න ගන්නවා. ඉතින් ඒක වඩා හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක දිගටම ආවට ගැටලුවක් ඒක නැහැ. කියන්නේ මම ඕක කලින් මේව කරාම ඇත්තට මේක මම ලොකු කාලෙක ඉඳන් තිබ්බ ප්‍රශ්නයක්. හරි. හරි. මේ දැන් මම හිතවත් කෙනෙක්ගෙන් අහුවාම ඕක කියන්නේ මගේ සමාධි මට්ටම කියන්නේ සමතේ මම පරයන්කේ ගොඩ සමාධියක් වඩලා නැහැ. හරි. සක්මනම තමයි ගොඩ අරන් තියෙන්නේ. හරි. මට අහුනේ. හරි. ඉතින් මේ ඒ හින්දා අර ප්‍රබල සමාධියකින් නොදැක්ක නිසා මට ගැටලුවක් දෝ කියන ප්‍රශ්නේ. නෑ නෑ නෑ ඒ කියන්නේ ඔතෙන්ට කියන්නේ සමාධියට වඩා ඔතන ප්‍රඥාවනි ඉස්සරහට එන්නේ. අපි හොඳට නිකන් සිතුවේදී මගේ කරගන්න නැතුව මේ ඒකට ගෙතෙන්න ඉඩ දෙන්නේ නැතුව අපි ඒ සිතුවිලි දාමයේ ආපස්සට එන ගතියක් තියෙනවා. ඒක පටන් ගත්ත හැටි හොයන ගතියක් තියෙන එක වැරද්දක් නැහැ. කියන්නේ මේ උපක්‍රමයේ හරහා හැමතිස්සෙම පොඩ්ඩක් අපිට බලන්න තියෙන්නේ අපි අහුවෙන්නේ නැතුව සිතවිලි මේ යන ඒ ගැම්ම මේ ප්‍රපංච කරන ගතිය දුර්වල වෙලා ප්‍රපංච සමනය වීමක් වෙනවා නම් කරන්න දිගට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඒකම ප්‍රමාණවත්ද තව එතනකට සතියත් එක්ක ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් සක්මනේදී ඕක වෙනකොට ඊළඟ හිතන්න දැන් මේ ප්‍රපංච ටිකක් ඔන්න සමනය වුණා. දැන් හිත ආයේ නිශ්ශබ්ද වුණා. නිශ්ශබ්ද වුණාට පස්සේ දැන් Tamanට දැනෙනවා නම් ඒ කියන්නේ කායික වශයෙන් අපි හිතන දැන් ඔන්න පාදයක් ස්පර්ශලා තියෙන්නේ. ඒ පාදයේ ස්පර්ශයට හිත යනවා. එහෙම ඒ එහෙම යනවද නැත්නම් මේ කියන්නේ සක්මන හිත දිහා බලාගෙන කරනවද? ඒක දැන් ඔය ඔහම විසඳුනාට පස්සේ ඔට්ටෝම තියෙන ඉරියව්ව හරි පරයන්කේ නම් ඉරියව්ව මේ වෙනවා සක්මනේ නම් අදාළ සතිය තියෙන එක ටක් ගාලා අහු වෙනවා. හරි. ඔය යන විදිහ හොඳයි. ඒ කියන්නේ ඔතන දැන් ඔය දැන් ඒ කියන්නේ ටිකක් තව ටිකක් සතිය හැදුනට පස්සේ ඉබේටම හිත දිහාම බැලේවි. ඉත්තාන පස්සනාවට යාවි. ඒ කියන්නේ එක එක අපි යන රටාවන් තියෙනවා. ඒ කියන්නේ අපිට යන්න කලින් කියන්න බෑ මම ඉස්සරහට බහුල වශයෙන් කායනුපස්සනාවේම ඉඳීද කියලා මුලින් කියන්න අමාරුයි. නැත්තම් වේදනානුපස්සනාවේම ඉඳීද, චිත්තානුපස්සනාවේකේ ඉඳීද කියලා එහෙම කියන්න බෑ. අපි මේ ක්‍රම ඕනම අනුපස්සනාවක් කරා පුළුවන් තරම් සතිය දියුණු කරගන්න තමයි අපි උත්සාහත් වෙන්න තියෙන්නේ. ඒ නිසා අපේ ප්‍රපංච සමනය වුණාට පස්සේ අපිට හොඳට දැන් දැනෙනවා නම් බොහොම නිශ්ශබ්ද මනසකින් ඇතුලේ කතාව සමනය වෙච්ච මනසකින් දැන් අපිට තේරෙනවා නම් ඔන්න පාදයක් ස්පර්ශ වෙලා තියෙනවා මෙතන මට තද ගතියක් දැනෙනවා ඊළඟට මෙතන මට රළු ගතියක් දැනෙනවා. ඒකේ පොඩ්ඩක් ඒ ඒ ස්වභාවයන් දැක ගන්න බලන්න. බොහොම නිහඬ මනසකින්. ඒව අහු වෙනවා. හොඳයි. ඒ ඒ කියන්නේ ඒව තුලත් හොඳට අපි ඒවට මූලිකත්වය දීලා බැලීම තුල මේ හිතට වෙලාවක් නැති වෙනව විතර්ක කරන්න. හිතට වෙලාවක් නැහැ කතන්දරගතව තා ඉන්න. මොකද ඊට වඩා බැලරුම් වැඩක් තියෙනවා මෙතෙන්දි තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මේ කියන්නේ ප්‍රපංච සමනය සඳහා යන මේ පාවිච්චි කරලා දෙන උපක්‍රමේ වැරද්දක් නැහැ. තව දැනසනස මගේ ගිය ප්‍රශ්නේ ඇහුවා මේ ලොකු සයන්හන්සෙත් එතනදි පොඩ්ඩක් පැහැදිලි කරාට පස්සේ මට ඒක අහුනේ කලින් ඒ කියන්නේ මේ පරි ඔය වගේ සතිය යනකොට දැන් හිතුවිලි ඇවිල්ලා ඒ දකිනකොට ඒ වෙලෙම නැති වෙනවා. හරි. දැන් සිතුවිලි ටිකද නැත්තම් මොකද්ද නැති වෙන්නේ? දැන් අරමුණේ සතිය තියාගෙන යනකොට මේ පිට ගියා කියලා දකිනකොට ආපහු අරමුණට එනවා. හරි. දැන් මම එක් සයන්හන්සෙට කලින් ලොකු සයන්හන්ස ඔව් එතකොට මේ සයන්හන්ස කිව්වේ මේ පිට ගිහින් එනකොට දැනෙන ස්වභාවේ මේ මොකද්ද කියලා අහලා තිබ්බේ. එතකොට මම මේ දැන් මම ඒක එච්චර මට අහුවෙලා තිබ්බේ නැහැ. නමුත් මම මේ ඒ සක්මන් අතර එකපාරට ඉන්නකොට අර පිට ගිය සිතටත් නැති සතියටත් නැති ස්වභාවයක් තිබ්බා. ඒ කියන්නේ ඒක ඒ ඊට පස්සේ මට හිතුණා මේ මේ කියන්නේ ඔයිට කලින් මට අහුවෙලා තියෙනවා කියලා ඒක කියන්නේ නැහැ. හැබැයි මේ විසර් කරන්න තේරෙන්නේ දෙපාරක් වගේ මේ ඊට පස්සේ සයන්හන්සේ කිව්වට පස්සේ මට අහුනේ පිට ගියා අපහු සතියට ආවා. ඒ දෙක අතර සතිය මට සතියේ සතිය නෑ සතියට යන්න ඕනි කියන දැනීමක් තියෙනවා. පිට පිට පිට ගියා කියන එකක් තියෙනවා. නමුත් පිට ගියා කියන එකේ දැඩිවත් නෑ. පිට ගිහිල්ලා කියන්නේ බරපතල විදිහට හිත එතනට ගිහිල්ලත් නැහැ. නෑ අරකින් නම් මෙතනට එන එක හරිය නිකන් අර ස්ලෝ මොෂන් වගේ. හරි. හරි. එහෙම එකක් එතන තියෙන එතන මම ඒක ඊයේ ඇහුවා සවින්හන්සේ මේ ලිව්වා එකේ දැන් ඒ එතන සියුම් විය යුතුද එහෙම එහෙම නෑ එතන ඒ කියන්නේ අපි එහෙම කියන්නේ ප්‍රදේශයක් වශයෙන් අරගෙන මෙන්න මෙතනටම මං සියුම් කරන්න ඕනේ කියලා එහෙම යන්න අවශ්‍ය නැහැ. එහෙම අමාරුයි. ඊට වඩා මේ කියන්නේ දැන් මේ දැන් අපි තන්න මේ අරමුණේ ඉන්නකොට මේ අරමුණේ විස්තර ටිකක් බලනවා. කොහොමද මේක පටන් ගන්නෙ? මේකේ දැනීම කොහොමද? මේක නැතිලා යන්නේ කොහොමද කියලා බලනවා. ඊළඟට අපිට පුළුවන් නම් මේ පිට ගිය අවස්ථාවේදීත් එතනක් තියෙන්නේ අරමුණක්නේ. ඉතින් මේ අපි දැන් අර අපේ මේ මුල් අවස්ථාවේදී තමයි මේ මූල කර්මස්ථානයක් පාවිච්චි කරගෙන යන්නේ. නමුත් හිත පිට ගියාම එතනක් තියෙන්නේ අරමුණක් තමයි. දැන් අපි රූපයක් දකිනවා. එතෙන්දිත් ඔන්න අරමුණක් තියෙනවා. ඒ අරමුණ අපි කොහොමද අපේ හිත ප්‍රතික්‍රියා දක්වනවද? ඒ හරහා අපේ හිතේ ක්ලේශයක් පහළ වෙනවද? කෙලින්ම තින් ගැඹුරකට තමයි යවෙන්නේ එතකොට. එතකොට මේ ඔන්න රූපයක් දැක්කා. දැක්කාම ඔන්න අපි තුමු කැමැත්තක් ඇති වුණා. කැමැත්තක් කලින් තිබුණේ නැහැ. ඔන්න මේ දැකීම නිසා කැමැත්තක් හටගත්තා. ඒ කැමැත්තත් ඔන්න දැන් මම පෝර දානවා. දැන් මම ඔන්න තව ටිකක් වර්ධනය වෙනවා. හැබැයි ඔන්න දැන් පෝර දෙමින්න නැවැත්තුවා. ඔන්න දැන් බුඳ වෙලා යනවා. එහෙමයි දකින්නකොට එහෙමයි. ඔව්. ඉතින් ඒ ටික තේරෙනවා කියන එක හොඳයි. ඒ කියන්නේ ටික ටික ඇත්තටම අපි ඒ කියන්නේ කියන්නේ කායानुපස්සනාවෙන් ප්‍රමාණිකූලව ඔන්න කෙනෙක් වේදනානුපස්සනාවට වැටෙනවා. ප්‍රමාණිකූලව ඔන්න චිත්තානුපස්සනාවට වැටෙනවා. ඉතින් අර ඒක ස්වාභාවිකව ඒ වගේ පෙළ ගැහෙන්න ඉඩ දෙන එක හොඳයි. සමහරවිට මොකවත්ම නැතිවක් තියෙනවා. එහෙනම් වැඩෙන්නේ නැති ස්වභාවයනුත් තියෙන. එතකොට අර සොයනහසෙදාක වගේ ඉන්දිය ධර්ම වල හරි මොකක් හරි කො වීරිය වැඩිකමක් හරි කො වෙන්නත් පුළුවන් ඒවත් වෙන්න පුළුවන් බලනකොට يعني ඔය කියන්නේ දැන් අපි හිතමු දැන් හිත දිහාම බලාගෙන ඉන්නවා බලාගෙන ඉඳද්දී දුන්න සිතුවිලි එනවා ඒ හැම එකක් දිහාත් බලන්න ඔන්න එකක් ආවා එයා ගියා ඔන්න තව එකක් ආවා ඒකත් ගියා නැත්නම් එකක් එකක් ආ උපයෝගකට තව ටික එකතු කරා අපි සංස්කරණය කරා ඔන්න අපි නිකන් අර මේ මොකක්ද ඒ කියන්නේ දම් වැලක් වගේ නිකන් එකට එකට නිකන් ඇමිනි ඇමිනි ගොත ගොතා යනවා. ඉතින් ඒවා අපි තේරුම් ගන්න තේරුම් ගන්න මේ ගොතන ගතිය අඩු කරගන්නයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ විපස්සනාවේදී එක ප්‍රධාන දෙයක් තමයි ප්‍රපංච සමනය කියන එක. කියන්නේ මේ කතන්දර ගොතන ගෙතීම අපි පුළුවන් තරම් දැනුවත්වම අපිට අපි මැදිහත් වෙලාම හරි මුලදී නවත්තන්න වෙනවා. නැත්තම් හරි අමාරුයි මේක හදා ගන්න. ඒ නිසා කරගෙන යන්න දිගට කැටලුවක් නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම අද උදේ වැලිමලුවේ සක්මන් කරන විට යටිපතුලේම සිත තබා ගත්ෙමි. පතුල සම්පූර්ණයෙන් බිම වදින විට අනිත් කකුල ඉබේම විලුඹේ සිට ක්‍රමයෙන් එසවෙන අයුරු බලා සිටියෙමි. එවිට ඔළුව එසවි ඊළඟට මහපට ඇඟිල්ල යට මස් පිඩුවට බර එන තැනත් ඊළඟට ඇඟිලි තුඩු පොළවට එවී යන අයුරුත් දුටුවෙමි. ටික වේලාවක් යන විට ඇඟිලි තුඩු වල සියුම් වේදනාවක් ඇතිවිය. එය මෙනෙහි කරන විට එයද ක්‍රමයෙන් නැතිවිය. වැලිමලුවේ සමහර තැන් සිසිල් බවත් සමහර තැන් එසේ නොමැති බවත් අත්විඳෙමි. කුරුල්ලන්ගේ නාද ඇසුණත් ඒවායින් බාධාවක්ද නොඋනි. පර්යංක භාවනාව අද උදේ විනාඩි 45ක් පමණ සක්මන් කොට පර්යංක භාවනාවට ඉඳගත්ෙමි. විනාඩි 10කින් පමණ හුස්ම සියුම් වී අතපය හිරිවැටි යනවාසේ දැනීමත් සමගම මුහුණ පුරාම සියුම් යමකින් අනිනවා වැනි වේදනා ඇතිවිය. මෙය වේදනාවක් යැයි මෙනෙහි කළ විට නැවත සිත ඊතා සුවදායී ලෙස තැම්පත් විය. එහෙත් මේ தત્ත්වය නැවත අත්විඳීමේ බලාපොරොත්තුෙන් ඊළඟ සක්මණෙන් පසු පර්යංකයට ආවත් සිත අතීතයේ විවිධ අවස්ථාවන් සහ දැනට මේ දිනවල සිදු වූ යම් යම් දේ මතකයට ඒම නිසා සිත බොහෝ සෙයින් විසිරුනි. ඒ වහාම ඒ බව දැනගෙන ප්‍රස්වාසයේ ආස්වාසයේ සිත තැබුවත් පෙර තත්වයට ළඟා වීමට නොහැකි විය. ඉදිරියට යාම සඳහා ඔබ වහන්සේගෙන් ඊට බගෑපත්ව උපදේශක් පතමි. ඔබ වහන්සේට මේ භවයේම උතුම් නිවන සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. අර මේ බලාපොරොත්තු අයින් කරා නම් වැඩේ හරියනවා. අපි හුඟක් වෙලාවට අර මොකක් හරි පොඩ්ඩක් හරි ගියාට පස්සේ අපි ඉතින් ඒක බලාපොරොත්තු වෙනවා ඊළඟ පරයන්කෙත්. සක්මන කරන්නේ අරක ඔළුවේ තියාගෙන. එතකොට ඉතින් අමාරුයි. ඒ වෙනුවට දැන් මොකද්ද එකක් යමක් තේරුණා. හැබැයි ඊළඟ පරයන්කදී මීට වඩා වෙනස් දෙයක් තේරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ගාව මේ විවෘත භාවයේ නැතුව අපි අර පරණ දෙයක් අල්ලගෙන ඒක මම ආයි ගන්න ඕනේ කියන එකෙන් ගියාම හරිම අමාරුයි. එතකොට ඒකම හේතු වෙනවා භාවනාව වෙන පැත්තකට යන්න. නැත්නම් භාවනාව අඩපණ වෙන්න, අසාර්ථක වෙන්න අපේ තියෙන බලාපොරොත්තුවම මුල් වෙනවා. ඒ නිසා බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තියාගන්න නැතුව බොහොම විවෘත මනසකින් ආධුනික මනසකින් යන්න ඒ කලින් ලැබුණ අත්දැකීමට වඩා අලුත් අත්දැකීමක් මේ ලැබෙන එක හොඳයි. කලින් එක මෙන්න අවශ්‍ය නැහැ. කලින් එකේ මට්ටමම නෙමෙයි ඊට පස්සේ වෙනත් පැත්තකින් මුහුණුවරකින් දකින්නට තියෙනවා. අපි හිතමු ඕනම සිද්ධියක එක එක පැත්තකින් දැකීමක් අපිට මුලදි සිද්ධ වුණා. අපි හිතමු ඊට වඩා හාත්පසින්ම වෙනත් මුහුණුවරකින් ඒ සිදුවීම දැක ගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් අපි අර දැකපු දේම හිතේ තියාගෙන මේකම මම පහු දකින්න ඕනේ කියලා කියාගෙන ගියොත් ඒකෙන් බාධාවක් තමයි වෙන්නේ. ඒ නිසා හිත සැහැල්ලු කරගෙන මේ එන දෙයට මුණ දෙනවා, අන එන දේ බලනවා කියන ආකල්පෙන් යන්න. එතකොට නැවතත් ඊට වඩා හොඳ දැකීමකට යන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ ආශ්වාස ප්‍රස්වාසයයි පර්යංක භාවනාව කාලයක් පුරාවට ප්‍රගුණ කළ මා දැන් හොඳින් මූල කර්මස්ථානයේ වඩමි වම් නාසයෙන් ගන්නා හුස්ම රැල්ල පිට වෙන්නේ නාස්පුඩු දෙකෙන්මය මේ අයුරින් ආශ්වාස ප්‍රස්වාසයේ වෙත සිත විනාඩි 45ක් පමණ කාලයක් කරගෙන යන්නට හැකිවන අතර සැහැල්ලු බව දැනේ එසේ ඉන්නා විට මම කය දෙස බලන්න යාමේදී මට දැනුනේ දකුණු දන හිසේ වේදනාවයි. දරා ගන්න බැරි තරමට වේදනාව දැනෙන අතර සිත සතියේ පිහිටුවීමට උත්සාහ දැරුවත් එය සාර්ථක නොවිය. මම ඉරියව්ව මාරු කර නැවත මූල කර්මස්ථානයේ පිහිට පිහිටා සුපුරුදු පරිදි භාවනාවට සතියට පැමිණීමි. මේ දැක් වූ ප්‍රතිචාරය නැවත නැවත පුරුද්දක් වුණොත් මාගේ භාවනාවට සතියට බාධාවක් වෙයිද? කරුණාවෙන් පහදා දෙන සීක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ එහෙම බාධාවක් වෙන නැහැ. ඒ කියන්නේ මුලදී අපි තාම සූදානම් නැති හින්දා වේදනාව බලන්න යාම තුළ අපේ හිතේ යම්කිසි ගැටීමක් ඇති වෙන්න පුළුවන්. දේශයක් පහළ වෙන්න පුළුවන්. ඒක නිකන් නොරොස්නා ගතියකින් දැන් බලන්නේ. ඒක ඉතින් මේ ඒ අපිට වමනා කරන මධ්‍යස්ථතාවය නැත්තම් වමනා කරන ඒකාග්‍රතාවය අපේ හිතේ ගොඩනැගෙනකම් උපක්‍රම පාවිච්චි කරාට කමක් නැහැ. පොඩ්ඩක් අපි ඉරව වෙනස් කරලා වේදනාව දැනට මඟ හරව ගන්නවා. මොකද අපි තාම ශක්තිමත් නැහැ මේ සතුරට මුහුණ දෙන්න. මේ අරමුණට මුහුණ දෙන්න තරම් අපි තාම ශක්තිමත් නැහැ. එහෙනම් අපි දැනට මඟ හරව ගන්නවා. හැබැයි ඊළඟ අවස්ථාවක් අපිට උදා වෙනවා අපි සූදානම් මට්ටම. එතෙන්දී අපේ හිතේ හොඳට සතියක් දියුණුලා තියෙනවා, සමාධිමත් භාවයක් හැදිලා තියෙනවා. අපිත් දැන් සූදානම් ශරීරයෙන් ඉන්නේ. ඔන්න ආයෙත් මේ වේදනාව එනවා. එතකොට අපිට කිසි පැකිලීමකින් තොරව බියකින් තොරව ඒක බලන්න පුළුවන්. ඒ නිසා දැනට කමක් නැහැ උපක්‍රමයක් යොදලා පොඩ්ඩක් මේ ඉරියව මාරු කළා. තව සතිය දියුණු කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය දෙන්න. දැනට වේදනාවට යන්න අවශ්‍ය නැහැ. ආනාපාන සතියෙන් නම් ඒ ඒකට මූලිකත්වය දෙන්න. ඉරියව මාරු කරද්දිත් බලන්න Tamanට මේ ඒ කියන්නේ හදාගෙන යන එකලස කඩා ගන්න නැතිව ඉරියව මාරු කරන්න පුළුවන්ද කියලා. හොරෙන් වගේ ඉරියව මාරු කරනවා. මේ Taman ගෙනියන ආනාපානයේම හිත තියාගෙන, එතනම අරමුණු කරගෙන. එතකොට අර මේ ඉරියව මාරු කිරීම හරහා කරගෙන යන භාවනාවට එච්චර බාධාවක් නැහැ. වේදනාවත් සමනය වෙනවා. අපි අපේ වැඩේ කරගෙන යනවා. මේකෙන් අපි තව තව ඉස්සරහට යනවා. මේකේ සෑහෙන මට්ටමකට ආවට පස්සේ අන්න වේදනාව නැවත මතුනොත් එතෙන්ට යන්න පුළුවන්. අවසරයි ගරු ස්වාමින් වහන්සේ පර්යංකයේදී ආශ්වාස ප්‍රස්වාසය සංසිඳුන විට සිතට එන සිතුවිලි ඇවිත් යන සැටි බැලීම නිවැරදිද? භාවනාවේදී ලැබී තිබෙන උපදෙස් නම් නිරීක්ෂකයෙක් ලෙස සිත දෙස බැලීමයි. නමුත් සමහර ස්වාමින් වහන්සේලාගෙන් උපදෙස් ලැබෙන්නේ ශ්‍රුතමය ඥානය හා චින්තාමය ඥානය අනුව මානසිකාර කිරීමයි. කවරක් නිවැරදිදයි කරුණාකර පහදා දෙන්න. තිරුවන් සරණයි. නෑ ඇත්තටම මේ දැන් දැන් අපි යන්න ඕනේ බුදුහාමුදුරු කියන විදිහටනේ. එක එක එක එක විදිහට කියනවා. නමුත් අපි බුද්ධ දේශනාවට පොඩ්ඩක් ගලප ගන්න පුළුවන් නම් එතෙන්ද බුද්ධ දේශනාවේදී යන්නේ අපි ආනාපාන සති සූත්‍රය එහෙම නැත්නම් තවත් নানা ප්‍රකාර ඉතින් ආනාපාන සති සංයුත්තය කියලා වෙනම ආනාපාන සතිය ගැන කියවිච්ච දේශනා රසක් ගොනු කරලා තියෙනවා සංයුත්තනිකායේ එහෙම. ඉතින් අපි බුද්ධ දේශනාවත් එක්ක යනවා නම් එතෙන්දී අපි මේ සුතමේ ඥානයක් එක්ක, චින්තාමේ ඥානයක් එක්ක අපි ඉගෙනගත්ත දේවල් බැලීමක් නෙමෙයි කරන්න තියෙන්නේ. මෙතෙන්දී මේ වර්තමාන වශයෙන් හටගන්නා දේ, වර්තමාන වශයෙන් සිද්ධ වෙන දේ තමයි බලන්න තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි බොහෝම සංසිඳිච්ච මනසකින් නිස්කලංක මනසකින් අපි හිතමු අපි ආස්වාසය අධ්‍යා බලනවා. එතකොට අපි හිතමු ඒක ඔන්න දිගට පේනවා. කලින් එකට සාපේක්ෂව දැන් මේක දිගයි කියලා තේරෙනවා. නැත්නම් කලින් එකට සාපේක්ෂව මේක කෙටි කියලා තේරෙනවා. කිසි වෙනස් ප්‍රශ්නයක් නැහැ. මේක ඉතින් මේක මේ සුතමේ ඥානයක් මෙතෙන්ට දාන්න අවශ්‍ය නැහැ. මේ වර්තමාන වශයෙන් Tamanට තේරුණා මේක මේ කලින් එකට සාපේක්ෂව දැන් මේක දිගයි. කලින් එකට සාපේක්ෂව දැන් මේක කෙටි කියලා ඔන්න තේරුණා. මේ කායानुපසන මට්ටමකදී මේ බඳු දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ බුදුරජාන් වහන්සේ කියන ඔන්න මේවා ටිකක් සමනය වුණා. සමන වුණාට පස්සේ ඔන්න කය නිකන් කිලිපලා යනවා වගේ දැනෙනවා. හිරිගඩු පිපෙනවා වගේ දැනෙනවා. නැත්නම් රැල්ලක් ඇවිල්ලා යනවා වගේ දැනෙනවා. මේ බුදුහාමුදුරු කියන මේ ඇවිල්ලා විවිධාකාර ප්‍රීතිය ස්වභාවය. මේ තිතින් සුතමේ ඥානයක් තමයි. අපි දන්නවා. නමුත් ඒක අපිට ඒ වෙලාවේදී වෙන්න ඕනේ. මේක මට බලෙන් ඇති කරගන්න බෑ. ඒ මට්ටමට හිත ක්‍රමානුකූලව ආස්වාස ප්‍රසවාසයේ සංසිඳෙන්න ඕන. සංසිඳලා මම පොඩ්ඩක් නිවිහැනෙහිල්ලේ ඉන්නකොට අන්න අර දේවල් පහළ වෙනවා. මේක මට පහල කරගන්න බෑ. සුතමේ ඥානයක් තිබුණා කියලා, චින්තාමේ ඥානයක් තිබුණා කියලා මට මේක ඇති කරගන්න බෑ. ඒ වෙනුවට මේ සංසිද්ධිය හේතුඵල ධමයක් අනුව සිද්ධ වෙන්න ඕනේ. සිද්ධ වුණා නම් අන්න මම බලනවා. සිද්ධ වුණා නම් අන්න මම මේකට අහු වෙන්නේ නැහැ. කොයිතරම් මට සුවයක් දැනුණත් මේක හුදු සුවයක් පමණයි. මේක හුදු වේදනාවක් පමණයි. සුඛ වේදනාවක් පමණයි. කියලා අන්න මම මේකෙන් අයින් වෙලා මේක දිහා බලනවා. ඒක මේ ඊළඟට අපි දුක් වේදනාවක් පහළ වුණා. දුක් වේදනාව මම මේ උමනාවෙන් පහල කරගත්තා නෙමෙයි. ඒක හේතුඵල ධමයක් අනුව පහල වුණා. මම ඒක දිහා බලනවා. ඉතින් හිතන්න ඔය ටිකත් සමනය වුණා. කියන්නේ වේදනාවනුත් දැන් සමනය වුණා. දැන් අපි ඒ ටිකක් සමනය වුණාට පස්සේ ඉබේටම වගේ හිත දිහා බලනවා නම් අපිට මේ වෙලාවේ හිත පොඩ්ඩක් නිකන් විසිරිලා වගේ තියෙනවා. අන්න ඒක දැනගත්ත ඒ වෙලාව. දැන් තියෙන ටික විසිරිච්ච හිතක්. ඒකට මම අහුුනේත් නෑ මේ දැන් හිත විසිරිලායි කියලා අඬන්න ගියෙත් නෑ. බොහොම මධ්‍යස්ත බලාගෙන ඉන්නවා. ඔන්න එතකොට හිත ටිකක් අපි තුම එකඟ වෙන්න ගන්නවා. මේ වර්තමාන වශයෙන්ම දැන් මේ හිත එකඟ වෙන හැටි අපි දකිනවා. ඒ නිසා මේ කියන්නේ අපි පොත්පත් බලලා තියෙන්න පුළුවන්, අහලා තියෙන්න පුළුවන්, හිතලා තියෙන්න පුළුවන්. නමුත් ඒක පුළුවන් තරම් අපි පැත්තකින් තියලා මේ වර්තමාන වශයෙන්ම මේ දේ අත්දකින්න එකට තමයි මූලිකත්වය දෙන්න තියෙන්නේ. ඒ නිසා ගැටලුවක් කරගන්න එපා. කියන්නේ හිත දිහා බලන්න වැරද්දක් නැහැ. හැබැයි හිත දිහා බලන්න කලින් අපි හදාගත්ත හොඳ තියුණු සතියක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අපි එක පාටම හිත දිහා බලන්න ගියොත් හිතේ එන විවිධාකාර ඒ සිතුවිලි වල තියෙන ආකර්ෂණීය ගතිය නිසා, පොළඹවන ගතිය නිසා නොදැනුවත්වම අපි කතන්දරයකට අහු වෙන්න ඉඩ තියෙනවා. ඒකයි බුදුහාඳුරෝ කියන්නේ අනතුරුංගවන්නේ චිත්තානුපසනාවට යන්න කලින් පුළුවන් තරම් කායනුපසනාවකින්, වේදනානුපසනාවකින් හිත ටිකක් දියුණු කරගෙන, එහෙම නැත්නම් හිතේ සතිය දියුණු කරගෙන ඊට පස්සේ චිත්තානුපස්සනාවට යන්න කියලා. අවසන් ප්‍රශ්නය ස්වාමින් වහන්සේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පස්වරු පහේ සිට 6 දක්වා අනුග්‍රහිතය නිවනට අරමුණු කරනවා. ඒ අරමුණ ඉටු කර ගැනීමට ඇතිවීම නැතිවීම මානසිකාර කෙරෙනවා. ඔබ වහන්සේලා ධර්මයේ දේශනා කරන විට નિરાයාසයෙන්ම මා තුලින් බැබලෙනවා. ඉතින් නිවැරදි නේද කියලත් නිරීක්ෂණය වෙනවා. සීලය ශ්‍රද්ධාව පදනම් කරගෙන ඉන්නේ. ඒ ගැන සැකයක් නැහැ. ආනාපාන සතියට යැවෙන්නෙත් නැහැ. ගුරු උපදෙස් ඇතිව අකණ්ඩව අකණ්ඩව මාර බාධක සාධක කරගෙනයි මෙතෙක් දුර ආවේ. භාවනාවේ වැඩමුළු සමාවන්න භාවනාවේ සුළු සුළු කඩයිම් කීපයක් පසු වුණා. කීවොත් නිවැරදි. දැන් මනස සංසුන්, කලබලයේ තදබද ගතිය අඩුයි. සක්මණේදී පර්යංකයේදී මෙන්ම එදිනෙදා කටයුතු වලදී කය තුල වන විපරිණාමය බලන්න පුළුවන්. වේලාවක් නැතත් නියමයක් නැහැ. බලන ආකාරය ලබන හා ලැබූ අත්දැකීම් කිසිවක් මෙහි සඳහන් කළේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්ස ලබා ඇති අත්දැකීම් අනුව ඔබ වහන්සේ අසන පැනවලට පිළිතුරු දීමට බලාපොරොත්තු වන අතර මනසිකාරයේ පවතින ස්වභාවය නිවැරදිද වැරදිද වැරදි සකස් කර ගැනීමට ධර්ම අවවාද ලැබේවා. ඔබ වහන්සේත් ඔබ වහන්සේ මෙලොවට දායාද කළ දෙමව්පියන් වහන්සේලාත් ගුරු උතුමන් වහන්සේලාටත් උතුම් අමා මහ නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. සේම වේවා. අපි කැමති කාගෙද කියලා දැනගන්න. දැන් මොකද්ද දැන් කරන භාවනාව මොකද්ද? ඇතිවීම නැතිවීම අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඇතිවීම නැතිවීම බලන කය ඇතුලේ. කය තුල. එතකොට ඒක කියන්නේ මුලින් ආනාපාන සතියක් වගේ පොඩ්ඩක් වඩලා හිත එකඟ කරගෙනද කරන්නේ නැත්නම් වාඩි වුණ ගමන් මේක බලනවද? නැහැ. අවුරුදු කාලයක් තිස්සේ එක දිගටම අකණ්ඩවම භාවනාව කරගෙන කරගෙන ආවා. ඒ නතරුවේදී අනිමිත්ත සමාධිය කියන ඒවා ගොඩක් කල් නෙමෙයි ඒවා බරයරුම් දේවල්. ඒ වුණාට ඒවා සුළු වශයෙන් එක කාල සීමාවක් කරනවා. ශුන්‍යතේ Mm-hmm. ඒකත් එක්තරා කාල සීමාවක් හැම එකම කරන ගුරු උපදෙස් ඇතුව mm-hmm. කමටහන් ලියනවා සෑමදාම. Mm-hmm. එහෙම ඒව කරගෙන එනකොට තමයි ඔය එකපාරටම ඇති ඇතිවීම නැතිවීම පෙනීගෙන මම ඔබ වහන්සේට විපස්සනා වෙදි මේ ගැන කිව්වා. එතකොට ඔබ වහන්සේ මට කිව්වා මට උපදෙස් දුන්නා. ඒ කාලේ මට හුදුටෝම ඇතිවීම නැතිවීම පේනවා. ඒක නතර කරගන්න බැරි තත්ත්වේ මම ඉන්නවා. එතකොට ඒක නතර කරන්න බෑ. ඈ නතර කරන්න බෑ නතර කරන්න මැරෙන්න ඕන <laughs> ඉතින් ස්වාමීන් වහන්සේට කිව්වම ස්වාමීන් වහන්සේ කිව්වා මේ මට උපදෙස් දුන්නා no problem no problem ඔක්කොම මම බලාගෙන යන්න එතකොට සමනේ වෙයි කියලා අහහ ඒ ගමන මං කතා හොඳයි සමනේ වෙන්නේ නැtei කියලා. <laughs> ගෙදර ගෙතින් කොනිතරම දැන් කුතන හිටියත් කොහම හිටියත් කයේ අර ගතිය අර වේගවත් වෙන්න නැති වෙන ගතියක් අභ්‍යන්තරේ තියෙනවනේ. ඒක තීක්ෂණව නිරීක්ෂණය වෙනවා. මට මෙහෙම මම පොඩ්ඩක් පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්නම්. ඒ කියන්නේ ඔය දේ බලනකොට හිත මොකද කියන්නේ? කියන්නේ දැන් ඒක හිත කියවනවාද කියෝ කියෝද බලන්නේ? නෑ නෑ නෑ නෑ මම ඒක නෑ ස්වාමීන් වහන්සේ මම ඒක ඉදිරිපත් වෙන්නේ නැහැ අතන තමයි අරක නිරීක්ෂණය වෙවි යනවා හොඳයි හරි එහෙම යනකොට දැන් එතකොට කයේ තැනක් අහු වෙනවද? කොහෙද මේ ඇති වෙන්නේ නැති වෙන්නේ කියලා? දැන් මුලදී ඉස්සෙල්ලා මට ඒක ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් ඔබ වහන්සේ අර එහෙම කිව්වනේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා ඔය ඇස් පියාගෙන කරන தത്വෙම ඇස් අරගෙන කරන්න පුළුවන් වෙන්න මනසිකාර කරන්න කියලා. මම ඉතින් ඒකට බොහොම උත්සාහ ගත්තා. ඊට පස්සේ අර බලංගොඩ සෝමි ස්වාමීන් වහන්සේ මං කිව්වා ස්වාමී මේ එදා අපිට ස්වාමීන් වහන්සේ හිටියේ නෑ. ඒ ස්වාමීන් වහන්සේ වැඩියක් දැන් මට මේ ප්‍රශ්න විසඳ ගන්න දෙන්නේ කොහොමද ඇස් අරගෙන මේක කරන්නේ කියලා. ඒකනම් <laughs> මම ඒ ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීන් වහන්සේ මේමයි කියලා මම ඇහුවා. ඒකට කිව්වා මල්ලක් ලැබුවා වගේ ස්වාමීන් වහන්සේ එකපාරටම සාර්ථක පිළිතුරක් දුන්නා. මට ඉතින් හරි සන්තෝෂයි තුණා. ඒකට මම ඒක ඒ විදිහටම අනුගමනය කරගෙන ගියා. එය ඇත්තම තමයි. ඒක ඇත්තම තමයි. හොඳයි. එතකොට දැන් කියන්නේ කයේ ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳට තේරෙනවද? දැනෙනවද? දැන් දැන් ඒක එක පාට කියන්නේ හොඳ තීක්ෂණවම හොඳටම බලාගෙන ඉන්නකොට ඒ ඒ తত্ত্বය තියෙනවා ඒක උඩගත් එකීම් ලැබුවා. හහ හරි. ඒ කියන්නේ සමත්යක් වශයෙන් දැන් මානසිකාරයෙන් මානසිකාරයට ස්වාමීන් වහන්සේ මානසිකාරයක් කියන එකෙන් ඔතන අදහස් වෙන්නේ හිතින් හිතනවාද? මන මොකද්ද? හිතින් හිතනවාද? මනසකාරයක් කියලාද? ඔව්. මොකද මොනවාම හරි හිතින් හිතනවාද මේ වෙලාවේදී? හිතින් හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. හහ නෑ උවමනාවෙන් හිතනවාද? ආ මේක අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි කියලා කියනවාද? එහෙම අනිත්‍ය කියන එක කියුනේ නෑ. හා මොකද්ද කියුනේ? කියවෙන්නේ ඇති වෙනව නැති වෙනව මේක ඉවරයක් නෑ ඇති වෙනව. එතකොට තමයි ඉක්මනට ස්වාමින්වහන්සේ කෙනෙක් ආවලා අහනවා මේක මෙන්න මේ தත්ත්වය තියෙනවා කියලා. දැන් ඔබ ආන්සේ කිව්වනේ ඒක සම්මනේ වෙනවා කියලා. දැන් ඒ දවස් ටික. ඊයේ බලා ඉන්නකොට ස්වාමීන් වහන්සේ තට්ටු තට්ටු වශයෙන් අර දැන් අර ඇති වේගයෙන් ඉතාමත් වේගෙන් කියන්න බැරි වේගයකින් යන්නේ ඒක ඒ తත්වය ස්වාමීන් වහන්සේ දැන් මට ඒක කියන්න පුළුවන් මාස 3ක් 4ක් කියන්නේ එක මෙහෙම මෙහෙම ওই විදිහට බලා ඉන්නකොට වෙනස තේරුණා. මං ඊට පස්සේ වෙන සිහිය එනවනේ. එතකොට ඉතින් මම එනවා ළඟට. එතකොට නා මේ අර ස්වාමීන් වහන්සේ කිව්ව தත්ත්වෙ වෙන්න ඕනේ මේකෙට ඒ වෙලාවට ඉතින් හිතේ ටිකක් සතුටක් ආවත් ඇලෙන්නේ නැහැ. හිත ඇලෙන්නේ නැහැ. ඉස්සර නම් හිතේ ඒකට කුඩු වෙලා එතනම හිටින්න යනවා. එහෙම නැහැ. ආයි අරකම් මානසිකාර කර කර ඉන්නවා. හ්ම්. වැරද්දක් නැහැ. ඒ කියන්නේ බලන්න ඒ කියන්නේ හිතේ බොහොම ඒ කියන්නේ අමුකුත් බලාපොරොත්තුවක් නැතුව ලොකු අපේක්ෂාවක් නැතුව කියන්නේ කයේ කොහේ හරි අරමුණු වෙනවා අපිට මුලින් ඒ දිහා අපි අවධානයෙන් බලාගෙන ඉන්නවා. සමාධිමත් හිතකින් මේ දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට අපි හිතමු කයේ දැන් අපි බලපු තැන කොහෙද කියන එකක් දැන් අපිට නැහැ. ඒ කියන්නේ මේ අහවල් තැනය මේ පාදයේ බැලුවේ මේ උරහිසය බැලුවේ කියලා ඒ සංඥා ටික නැහැ දැන් අපිට. කොහේදෝ තැනක් තියෙනවා අරමුණු වෙලා එතන තියෙන්නේ හුදු ඇතිවීමක් නැතිවීමක් පමණයි. එතෙන්ට ගන්න පුළුවන් නම් අන්න වඩාම හොඳයි. එතන ඒ කියන්නේ සියුම් වෙන්න සියුම් වෙන්න නැත්නම් තීක්ෂණ වෙන්න තීක්ෂණ වෙන්න හිත යන්නේ තව සරල භාවයකට යන්නේ. ඊටාම සරල හිතකින් ඒ හිත දන්නේ ඇතවීමක් නැතිවීමක් පමණයි. ඒ දන්නේත් ඒ කියන්නේ ඒ හිතට දැන් සංඥාවක් නැහැ මේක මේ කොහෙද කියලාවත් සංඥාවක් නැහැ. එයා දන්නේ එකම දෙයයි ඇති වෙනවා නැති වෙනවා පමණයි. ඉතින් ඒ දේ බලමින් ඉන්න. මේ දේ බලමින් ඉන්න අපේක්ෂාවකින් තොරව මේකට මුකුත් ඒ කියන්නේ මෙතන ගැටීමක් ඇති කරගන්න යන්නත් එපා මේ අයියෝ කොහෙද මේ වෙන්නේ මොකද්ද කියලා බය වෙන්න යන්නත් එපා ඊළඟට මේක හොඳයි කියලා මේ වෙන පැත්තකට යන්නත් එපා මේක සමනේ උනේ නැහනේ කියලා දුකක් ඇති කරගන්නත් එපා කියන්නේ ඒ අපි හොඳට මේ දිහා බලන බැලීම හරහා ඒ හොඳට උනන්දුයෙන් මධ්‍යස්තව මේ දිහා බලන බැලීමේදී තමයි ප්‍රඥාවක් වැඩෙන්නේ ඒ ප්‍රඥාවේ යම් මොහුකුරා යාමක් අවශ්‍ය වෙනවා ඒ ඒ මොහු කරා යාම සිද්ධ වෙනකන් අපිට අපේ යුතුයකම වෙන්නේ මේ කටයුත්ත ඉෂ්ට කරන එක. හිතන්න අපි ඊයේත් මම අර කිව්වා වගේ හිතන්න කොහේ හරි ටැප් එකකින් වතුර බින්දුවක් බින්දුවක් වැක් කරනවා. බින්දුව බින්දුව වැක් කරන්නේ. ඉතින් අපිට ඕනේ නම් අපේ කලේ පුරව ගන්න අපේ අපිට කරන්න තියෙන එකම දේ එතෙන්ට කඩේ ලං කරලා තියෙන එකනේ. යම් වෙලාවකදී මේක පිරේවි. අපිට මේක බලෙන් පුරවන්න බෑ. අන්න වගේ අපිට මේ අනිත්‍ය ලක්ෂණය මේ හොඳට නැවත නැවත මේක හොඳට හිතේ කාවදිනකම් හොඳට ගැඹුරට මේ ඒත්තු ගැන්නෙනකම් මේ දේ අපිට බලන්න සිද්ධ වෙනවා. මේ බලන්නේ බොහොම නිහඬ මනසකින්, නිශ්ශබ්ද මනසකින්, කතා කරන මනසකින් නෙමෙයි. බොහොම නිශ්ශබ්ද මනසකින් මේ දේ ආට නැවත නැවත පෙන්ලා දෙනවා. මේකේ යම් මොහුකුරායමක් සිද්ධ වෙන්න ඕනේ. කියන්නේ ඒක කියන්නේ එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා මේක දැන් වෙయ్య දැන් වෙయ్య කියලා. ඒ ඒ ඒ අපේ හිතේ තියෙන ඒ බලාපොරොත්තුම බාධාවක් වෙනවා. එහෙම නෙමෙයි මේකේ මේ ප්‍රඥාව වැඩෙනකම් මම මේක බලනවා. මේක නිකන් බුද්ධ වතක් වගේ මම මේක කරනවා. කියලා ඒ ආකල්පෙන් කරගෙන යන්න. ඒ කියන්නේ දැන් බුදුරජාන් වහන්සේ මෙතන හේතුඵල ධමයක් වශයෙන් කියනවා පෙන්නනවා. කියන්නේ මේ ඇත්ත ඇත්තටි මේ යෝගාවචරයේ කම්සිනේ දකිනවා නම් අන්න එයාට එතන නිබ්බිදාවක් පහළ වෙනවා. එයාට මේ එපා වීමක් සිද්ධ වෙනවා. නිකන් නිකන් කම්මැලි ගතියක් අරමුණ නිකන් ඈත් වෙන ගතියක් මේ වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. තප්පරයක් ස්වාමීන් වහන්සේ. දැන් දැන් මට හිතන වෙලාවකට නිකම් කරනවා කරනවා ඉතින් ඒක බලපලා ඉන්නවා අර වෙනසක් නැහෙනේ නිකන් අර එපා වෙන ගතියක් එතන තියෙනවා ඒත් මක් ඒක අතහැරීමක් වෙන්නේ නැහැ අතහැරීමක් කරන්නේ නැහැ දිගටම පරයන්කෙත් කරනවා සක්මන ඔක්කොම සක්මනේදී මොකද කරන්නේ සක්මනේදීත් ඒ ස්වාමීන් වහන්සේ සක්මනේදී ඔය මට ලুকু සමාධි නැහැ හරි එක පාට ශනික සමාධියක් තමයි එනවා ඊට පස්සේ ඒක නෑ එක්කලම හා හා ඒ ඒ දැන් මේ ඉඳගත්ත විතරයි මේ අත මෙහෙම තියෙනකොට කුකුල් පිහට්ටක් ගින්දරට ඇල්ලුවම එකීලිලා යන්නේ. ඔව්. ඒ වගේ මේක මේම වෙලා ගියා කළු පාටට අර ගහකින් වැටිච්ච කළු පාට වෙලිච්ච කොලයක් වගේ වුණා. හ්ම් එක පාරට අතෑර දැම්මා. හ්ම් එතකොට දැන් ඒකෙන් දැන් මොන පොඩි තව මේ දෙයක් කරන්න පුළුවන්. දැන් අර කයේ දකින්නවනේ ඇතිවීම නැතිවීම. ඒක ඇතිවීම බලන පැත්ත වෙනුවට නැතිවීම පැත්තම වැඩියෙන් බලන්න. අපි හිතමු දැන් ඇතිවීම කියන්නේ වම් අත නම් දැතිවීම කියන්නේ දකුණු අත නම් වම් අත පැත්ත දිහා බලනකොට දකුණු අත පැත්ත දිහා වැඩියෙන් බලනවා. අන්න ඒ වගේ. වැඩි වෙන්නේ නැතිවීම. ආ කමන්නේ. ඒ පැත්ත හොඳයි. ඒ කියන්නේ නැති වෙන පැත්තට මුළු ඒ කියන්නේ නැති වෙන පැත්තට දැන් එකක් මොකද්දෝ එකක් ඇති වුණා දැනීමක් තිබුණා ඔන්න ඒක හටගත්තා. දැන් මෙයා නැති වෙලා යන දිහා උනන්දුවෙන් බලනවා. අර දිහා වැඩි උනන්දුවක් නෑ. හැබැයි මේක දිහාට යක් උනන්දුවෙන් බලාගෙන යනවා. ආයෙත් ඔන්න තව එකක් හටගත්තා මේ නැති වෙලා යන දිහා උනන්දුවෙන් බලනවා. ඒක වේගය අධිකයිනේ ස්වාමීනි. ටිකක් වැඩි. ඔව්. හුඟක් ලොකු වේගයකින් තමයි වෙන්නේ. ඒ අපි අපි ටිකක් වැඩි අවධානයකින් දැන් මේ හුඟක් වේගෙන් බලනකොට වේගයක් තියෙනකොට අපිට අමාරුනේ සම්පූර්ණ විස්තරය දැහගන්න. අපි අපි හැබැයි බලන්න උත්සාහත් වෙන්නේ නැති වෙන පැත්ත විතරයි. ඒතර තාටිය සරල වෙනවනේ. අපිට කරන් තියෙන වැඩේ අඩුයි. ඇති වෙන පැත්තට නෙමෙයි අපි වැඩියෙන් අවධානය යොමු කරන්නේ නැති වෙන පැත්ත. ඒක ඉබේම වුණා. හා. ඒක ඉබේම වුණා. ඒ කියන්නේ නැති වෙන පැත්තම නේද මේ තියෙන්නේ කියලා හිත. හරි හරි. එහෙම දිගට කරගෙන යන්න. එහෙම තමයි යන්නේ. යන විදිහ හොඳයි. මොකොත් මේ කියන්නේ කරගෙන යන්න මේ කලබල වෙන්න එපා. දිගට කරගෙන යන්න. හොඳයි. හොඳයි. හොඳයි අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි කාට හරි වාචික ප්‍රශ්නයක් එම කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. දේරුවන් සල්ලයි ගෞරවනීය සයින් වංශ මා පරියංගට ගිහිල්ලා මම දැන් මෙතන කියලා ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉඳගෙන සිතුවිලි තමයි බලන්නේ. සිතුවිලි එනවා යනවා. හරි. වෙන මොනවත් නෑ. ඒක තමයි බලාගෙන පරිණාමය. එහෙම බලබලා ඉඳද්දි හිතට මොකද වෙන්නේ? හිත එනවා යනවා. ඉතින් ඒක ඒක එනවා යන තතර යනවා. ඇති වෙනවා. එච්චරයි. එච්චරයි. ඒ කියන්නේ දිගට මුළු පැයේම ඔකද වෙන්නේ? ඒ එහෙම නෑ. සැරින් සැර අනිත් වෙලාවට මොන නිකම්ම වගේ ඉන්නේ සිතුවිලි. නෑ මං අහන්නේ දැන් ඕක බලන්න ගත්තාම මේ බලන්න ගත්ත වෙලාව ගැන අපි කතා කරනවා නම් ඔන්න බලන්න ගත්ත ආරම්භක මට්ටමේදී ඔන්න සිතුවිල්ලක් ආවා. ඒක බැලුවා. ඔන්න එක ගියා. එහෙම. ආයෙ තව සිතුවිල්ලක් ආවා. ඒකත් බැලුවා. ඒකත් ගියා. දැන් මුළු පැයම ඕකද වෙන්නේ? එහෙම තමයි වෙන්නේ. එක දිගටම සිතුවිලි එනවා. ඒ සිතුවිලි එන්නේ. නැවතිල්ලක් ඇත්තම නැවතිල් නැවතිලා හුඟක් වෙලාවට නැති වෙලා තියෙනවා. ඒ නැති වෙලා තිබිලා ආයි මතුන සිතුවිල්ල තමයි මතුවෙන්නේ. ආ කමන්නේ. දැන් මෙහෙම හිතමු අපි. ඔන්න සිතුවිලි අපි හිතමු බලාගෙන ගියා. එකක් ආවා එකක් ගියා. එක් තව එකක් ආවා එකක් ගියා. තව එකක් ආවා එකක් ගියා. හිතන්න ওই විදිහට අපි දැන් සිතුවිලි 20ක් විතර බැලුවා කියලා. ඊට පස්සේ හිතන්න දැන් එකක් ආවෙ නැහැ කියලා. හිස් දැනත් එහෙම දකින්න. ඒ ආවෙ නැත්තම් පොඩ්ඩක් සංසිඳීමකින් ඉන්න එතන. එහෙනම් අපිට හුඟක් වෙලාවට වෙන්නේ අපි හිත එතෙන්දී අවශ්‍ය ගන්නවා. අපි එතෙන්දී නිකන් নানা ප්‍රකාර දේවල් අපි හිතන්න යනවා. ඒ කියන්නේ අපි ඒ සංසිඳීම තුළ ඉන්න අපි දන්නේ නැහැ. සංසිඳීම තුළ අපි ඉන්න දන්නේ නැත්නම් අන්න අපිට වැරදිනවා. එතනද අපි ආයේ ඒකදන කුකුස් කරන්න යන. එතනදී ආයෙ සැක හිතනවා. අර කය වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කියලා নানা ප්‍රකාර දේවල් අපි හිතන්න යනවා. අපි අපේම භාවනාව ගැන සැක කරනවා. ඉතින් එතකොට කවදාවත් මේක ඉවර වෙන්නේ නැහැ. අපි දැන් උපමාවකින් කියනවා නම් හිතන්න අපි ඔන්න ඔරුවක් පැදගෙන යනවා. දැන් මේ තැනක් නැහැ මේක ඉන්න. අපිට තේරෙනවා නම් මේ ගොඩබිමක් මොන හම්බුණා දූපතක් හම්බුණා කියලා අපි හඳුනාගත්තොත් අපි ටක් ගාලා තියෙන එතෙන්ට යන්නනේ තියෙන්නේ දැන් මේ මෙන්න මම්මුලා වෙලා නම් ඉන්නේ එතන අපි හඳුනගෙන අපි එතෙන්ට යන්න ඕනේ හැබැයි අපි ඒකත් මගහරව ගත්තොත් අන්න වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ ඒ නිසා අපි හිත දිහා බලනවා නම් හිත දිහා බලන්න පුළුවන් මට්ටමක් තියෙනවා නම් ඒ හිත දිහා බැලීම හරහා ක්‍රමානුකූලව අපේ සිතුවිලි සංසිඳීමකටපත් වෙනවා නම් ඒ සංසිඳුණු මට්ටම අපි හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනාගෙන එතන පොඩ්ඩක් රැඳෙන්න උත්සාහත් වෙන්න ඕනේ. එතන ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඉතින් එතනින් තමයි අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. ඔව්. ඒ නිසා ඒ தත්ත්වය බලන්න සක්මනේදිත් ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ දැන් පරයන්කදී ඔකද අපිට හම්බ වුණා. හැබැයි මේ මට්ටමම මට බැරිද මට සක්මනේදිත් ගන්න. බැරිද මට වෙන කටයුත්තක් කරද්දිත් මං මන් දන්නේ මීට කලිනුත් මං කියලා ඇති හිතන්න දැන් අපි අතු ගන්නවා අතු ගන්නවා කියන එක ලොකුවට මේ මොලේ පාවිච්චි කරන්න දෙයක් නැහැනේ මේ සරල වැඩක්නේ තියෙන්නේ බැරිද මේ හිත අර සංසිඳිච්ච ස්වභාවයේ තියාගෙන මේ අතු ගන්න එක කරන්න නැත්තම් අපි කැම ටික කනවා බැරිද මේ මොකක්වත් වෙන වෙන දේවල් හිතන්නේ නැතුව හිත නිශ්ශබ්දව තියාගෙන නිහඬව තියාගෙන ඇතුලේ කතාව නවත්තගෙන මේ දේ කරන්න බැරිද අන්න ඒවට තමයි අපි උත්සාහත් වෙන්න තියෙන්නේ අපි හැමදාම මේ පරයන්කේදී තරම් මේක කළා හරියන්නේ නැහැ. ඒකේ ලබන හැකියාව අන්න අපි සක්මනට ගේන්න ඕනේ. සක්මනේ තියෙන හැකියාව අන්න අපි ඊළඟට අනිකුත් බාහිර කටයුත්තකට ගේන්න ඕනේ. සරල දෙයකට ගේන්න ඕනේ. අන්න ඒ වගේ තමයි පොඩ පොඩ ඉස්සරහට යන්න තියෙන්නේ. හොඳයි හොඳයි. මේ සයින්වහන්ස දැන් පරිවිසල සක්මන් භාවනාව කරනකොට දැන් මට පාලනය කරන්න බෑ. නිකන් කරන්ට් එකකින් වගේ වේගෙන්ම යනවා. දැන් මහන්සියෙන් කකුල හෙමින් තියන්න ගත්තත් මේ කකුල හෙමින්ම තියුවත් වේගය අඩුවක් නෑ. Mm-hmm. දැන් සක්මන ගියාට දැන් මට මගේ උවමනාවෙන් කකුල ගෙනියනවා වගේ තමයි මට දැනෙන්නේ. නෑ එතනදී ඇත්තරම මේ ඔය කියන්නේ පරයන්කේදී අර වගේ තැනකට එන්න පුළුවන් නම් ඒකම තමයි අතනට ගන්න තියෙන්නේ. එතෙන්දී mm-hmm. දැන් අය ආයි කයට දානවා වෙනුවට mm-hmm. පොඩ හිත දිහා බලන තමයි සක්මනත් කරන්න තියෙන්නේ. ඒ නිසා චිත්තානපස්සනාවකට එන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් පරයන්කේදී ඒක නම් කරන්නේ පොඩ බලන්න සක්මනේදීත් ඒක කරන්න පුළුවන්ද කියලා. එතනින් තමයි ඉස්සරහට යන්න පුළුවන්. යන්න පුළුවන්. ඔව්. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි එහෙනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි ධර්ම සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනාවාරයත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.